එතකොට ඉතින් රාග රාග අඩු වෙන ගතිය රාග තනුකතාවය, දෝෂ තනුකතාවය, මෝහ තනුකතාවය කියන්නේ ඕක තමයි. අපි හිතන්නේ නෑනේ මේ මේ හුස්ම පොදක ආනාපානෙක ඔත රාගේ දුර්වීමක් දෝෂේ දුර්වීමක් මොහේ දුර්වීමක් වෙනවා කියලා අපිට මනින්න පෙන්වන්න දෙයක් නැහෙනේ. නමුත් අපිට දැනෙන දේ ඒ බුදුරජාණන්සේ මේක ඒක මේ අර ගැඹුරු ධර්ම පිළිබඳ අවබෝධයක් ලබා ගන්න අය කැමැති අය පිණිස කතා කරලා තියෙනවා. බුදුන් සඳහන් කරලා තියෙනවා නාම්බිකවේ නානරමණං අකුසලං උපජ්ජති. උපදින කෙලේශයක් හැම වෙලාවෙම උපදින්නේ ආරම්මණයක් ඇතුව. සනාරම්මන බිකවේ උපජ්ජති අකුසල ධම්මා. ලෝකයේ හැම අකුසල ධර්මයක්ම එකට අරමුණක් තියෙනවා. අරමුණක් සහිතව ඒ ගහුවේ සරූප රූපාකාරයක් ඇතුව. ඒකට වෙනමම වේද සවේදනා භික්කවේ uppajjati papaka akusala dhamma. සසඤ්ඤීමි පුිතවේ uppajjati papaka akusala dhamma. සසංකාරේ භික්කවේ uppajjati papaka akusala dhamma. සවිඥානකේ භික්කවේ uppajjati papaka akusala dhamma. ලෝකේ පහළ වෙන හැම අකුසල ධර්මයක්ම ආරම්මණයක් ඇතුව පහළ වෙන්නේ. දැන් ඊට පස්සේ සඳහන් කරලා තියෙනවා තස්මින් ගේව ආරම්මනේ පහීනේ තං අකුසලම් පජාති. යම් අරමුණක් තියෙන බවට යම් කෙලේශයක් තියෙන බවට අරමුණක් හෝ යම් අරමුණක් තියෙන බවට කෙලේශයක් පහළ වුණා නම් ඒක හරියටම අපි මුලිච්ච කරගත්තා නම් ඒක හරියටම විෂාභිමුඛ භාවයට ගත්තා නම් ඒක ආපాతගත කරගත්තා නම් ඒක මෙහෙම ගෙවෙනවයි කියලා කියන්නේ කෙලස් ගෙවෙනවා. අපිට හිතෙන්නේ අරමුණ නැති වෙනකොට මේ සතිය නැති වුණා. උන් ඉදි තැන් මතක නැති වුණා. කොහේ ගියාද දන්නේ නැහැ. නින්දද නැද්ද කියන්න දන්නේ නැහැ. කියලා අර අරමුණ බදාගෙන ඉන්න ඕන ගතියනේ තියෙන එක ඉතින් ඒක නරකම නෑ සමත භාවනා කියන්නේ උන්න ඕකට මොකක් හරි අරමුණක් හදාන ඒකම උදේ හවස තියාගෙන විපස්සනාය බලනවා නානා භාවෝ විනා භාවෝ. ඒ අරමුණ වෙනස් නානා ආකාරවලටපත් වෙන විනාශ වෙනවා. අන්නේ විනාශ වීම දැක ගන්න පුළුවන් නම් හුස්ම බලන් බලනිනකොට හුස්ම නොදැනි නොදැනි යනවා. එතකොට පැහැදිලිව හිතා ගන්න ඕනේ මේ සතියේ වේපුල්ලත්වයක් කෙලෙස් වල තනුකත්වයක් කියන. ඒක තමයි ගම්බීර ධර්ම කියලා පෙන්වන්න තියෙන්නේ. ඉතින් ඒ දවසක් මම බණක් කියලා ඉවරනකොට මම මෙහෙම කතාවකට හිටියා. හැබැයි මට කොහරි ගමනක් යන්න ගිහිල්ලා මට ඒ ගමම යන්න පිටත් වුණා ඒ පිරිසකින් මම වෙනද අහනවා දැන් නම් මෙහෙදිත් කරන්නේ නැහැ මම. මේ භවනාව ගැන අපි මේ කතා කරපු ගැන මොනවද කියන්න තියෙනවද කියලා. ඉතින් කවුදෝ අත උස්සගෙන හිටියලු මේ මම මෙතන නතර කරලා ගියාට පස්සේ ඊට පස්සේ ඒක න කතා කරලා කිව්වා ස්වාමීන් වහන්සේ මම ඔබ වහන්සේගේ ප්‍රශ්නයක් අහන්න ගියා ඔබ වහන්සේට ගමනක් යන තියෙන බව හැබෑව මගේ අත උස්සනවා දැක්කේ නෑ බාන්ති ගියා යන්නේ. ඉතින් මං කහරි ඒක වෙන්න පුළුවන් මොකද මට ඊට පස්සේ පැය 5ක විතර ගමනක් තිබුණා ඒකම හදිසිය ගියේ කියලා. එහෙනම් මොකද මේ ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ විස්තර කරා ආස්වාද ප්‍රසවාස ගෙවෙනකොට නම් අපිට තේරෙනවා අරමුණ ගෙවෙනවා රූපාකාරය ගෙවෙනවා වේදනා සංඥා සංකාර يعني ගෙවන් වීම පේනවනේ දැන් මෙතන ඉන්න කට්ටිය කීප දෙනෙක් ඒක කරන්න නිසා මම මේ කියන්නේ. ඒකෝට ස්වාමීන් වහන්සේ ඕක සක්මනීදි කොහොමද වැටෙන්නේ කියලා තමයි මට තියුණු ප්‍රශ්න කියලා. දැන් භාවනා කරනකොට නම් අරමුණු කරපු අරමුණ එන්නේ එන්නේ එන්නේ ගෙවෙනවා. එහෙම නැත්නම් කායේ කොටස් නොදෙනී යනවා. එහෙම නැත්නම් ඉබේ වෙන්න වගේ වෙනවා. ඊට පස්සේ මම කිව්වා සක්මනීදී ඕක වෙන්නේ සක්මන් කරන්න දන්නේව නැහැ නුග දෙනේ. ඒ නිසා සාර මං කිව්වේ හිර කඳුරේ ඉන්න කිහිලි කරුවෙන් යන මිනිසෙකුට කිව්වොත් එimhe සක්මන් කරන්න කියලා ඒ මිනිසා කියනවා කිහිලි කරුවේ සක්මන් කරන්න තියා හිටගෙන ඉන්නවත් බෑ කියලා. හරි මං බලාගෙන ඉන්නවා. ඔය කිහිලි කරුත් එක අයින් කරලා හිටගන්නකෝ. ඒකට එයාගේ ඇඟ තේරුම් ගන්නවා කෙලින් කරගෙන ඉන්න. ඊට පස්සේ එයා එක පියවරක් තියෙනකොට අර පුදුම සතුටක් ඇති වෙනවනේ. පියවර දෙක තුන හතර තියෙනකොට අර තියෙන මේ කිහිරිකරුව තියෙනකන් කවදාකවත් සතිය පිටන්නෙත් නැහැ, ඇවිදින්නෙත් නැහැ. කවුරු හරි කිව්වොත් එම කිලෝත් එකල්ල විශ්කොල දාපන්. ඇවිදපන් පුළුවන්. ඒ වගේ කවුරු හරි කිව්වොත් මේ සක්මන් කරන්න. ඒකට රාගේ දුරු වෙනවා. ද්වේෂී දුරු වෙනවා. මෝහේ දුරු වෙනවා. ඉතින් කවුරු ඇහුවොත් එහෙම කොහොමද දන්නේ ස්වාමීන් වහන්සේ රාගේ දුරු වෙනවද, දෝෂේ දුරු වෙනවද, මෝහේ දුරු වෙනවද කියලා? ඒක තමයි අර ප්‍රශ්නේ. ඔබ අන්ති කියන විදිහට ඉඳගෙන ඉන්නකොට නම් අරමුණ තුනී වේගන තුනී වේගන යන වෙලාවල් කලාතුරකින් අපිත් අත්දැකලා තියෙනවා. ඇඟ නොදෙනී යන වෙලාවල් අපිත් අත්දැකලා තියෙනවා. සක්මනේදී කොහොමද? ඒකට ඇස් දෙකක් තරලන්නේ හුලං වදිනවනේ. චේතනාපූර්වක වැඩ කරන කොහොමද වෙන්නේ කියලා. ඉතින් මං කිව්වා සක්මනේදී උනත් අර මහා මෙරක් වගේ හිතාගෙන සක්මන් කරන්න පටන් ගත්තට පස්සේ ඔක පුරුදු වුණාට පස්සේ මේ සක්මන ඉබේ වෙන්න වගේ වෙන්න පටන් ගන්නවා. ඒක නිකන් මමෙක් නෑ සක්මන නිකන් ඔල්ලෝසු බට්ටේ පැද්දෙන්න වගේ ඔය සක්මන යනවා. එතකොට මේ මම සක්මන් කරනවා මට හරි ගියා මොකක්වත් නැහැ. එතකොට අපිට පේන්නේ සක්මන මේ CCTV කැමරාවක ඉස්සලා සක්මන් කරලා පස්සේ අපි වීඩියෝ පිටිය බැලුවොත් අපිට පේනවනේ කොහොමද වෙන්නේ කියලා. එතකොට මමයා නෑ එතන. අන්න එතනදී පටන් ගන්නවා විවසනාවක්. ඔච්චර කල්නම් වම තිබ්බ දකුණ තිබ්බ ඕස වැව්වා බෑටි බෑප් තිබ්බා ඕසනවා යවනවා තබනවා කෙරුවා. දැන් මොකක්වත් නැහැ gediya පිටින්ම එහා කොනට යනවා ආපහු හැරෙනවා මෙහාට එනවා මෙහෙට යනවා අපි ඔකට කියන්නේ gediya පිටින් සක්මන යනවා දැක්කා. මන් දන්නේ වම දකුණද කියලා. මන් දන්නේ ඕසනවා තබනවා. හැබැයි මම හොඳටම දන්නවා අර කරගෙන ගියේ එකම තමයි වෙන්නේ කියලා. ආන්නේ විදිහට මේ අනායාසින් වැඩේ යනවා කියලා කියන්නේ ඕනම වැඩක දක්ෂතාවය වැඩි වෙනවා. අර ඇප්‍රෙන්ටිස් ගතිය එහෙම නැත්නම් ආධුනික ගතිය නෙවෙයි එතන තියෙන්නේ. ආන් ඉතින්දි පේනවා මේ සක්මනෙහිදීත් ඉස්සලා ඉස්සලා මම සක්මන් කරනවා මම වම ඔසවනවා මම දකුණ ඔසවනවා කියන එක නෙවෙයි ඉබේ වෙන්න පටන් ගන්නවා. එතකොට තේරෙන පටන් අර ගන්නවා හිත කිසිම මට වම වෙනවා අනේ ආසයි මම වමට වැඩි දකුණට ආසයි දකුණට වැඩි වම ආසයි මොකක්වත් නැහැ. සම වම දකුණ මාරු වෙනවා. සක්මන් කරනවා කියලා හිතෙන්නෙත් නැහැ. හැබැයි පුදුම විදියට ඇඟ හැල්ලු වෙනවා. ඉතින් ඒ විදියට මේ හැම කටයුත්තක්ම සතියෙන් කරන්න පටන් ගන්නකොට පටන් ගන්නකොට හරීම පැංගිරි. හරීම සබකෝලයි. හරීම නොදන්නා ගතිය. අන්තිමට බලනකොට හැම දෙෙම ඊ타ත්ම හුරු. ඊ타ත්ම දන්න දෙයක්. එහෙම නැත්නම් මං ගියාත්මෙත් භවනා කරන්න තියෙන තරමට යනකම් ওই හැම දෙයක්ම ස්වභාවික කරණයක් වෙනවා. අන්න එතකොට අර මමේ ප්‍රතිඵල අපේක්ෂා කරන ගතියක් හරි වැරද්දක් මොකුත් නැහැ. ඔය ඇවිදිනවා. අපි හිතන්නකො පුංචි පුතෙක් හරි දුවෙක් හරි මේ ඉස්සල්ලාම ඇවිදින්න පටන් ගන්නකොට අම්මා කොච්චර ආසාවෙන්ද හතයි හතයි කිය කිය අර පොඩි එකා ඇවිදින හැටි අපි බලාන ඉන්නේ. ඊට පස්සේ අම්මට ඇවිදින සූණ කියලා පයින් එකක් ගන්න කාලයක් එනවනේ. ඌට එතකොට අර ඉස්සල්ලාම දවසේ තතන තතන ඇවිදිල්ලක් නැහැ. කෙල්ලෙක් එහෙම දැකපුවම පිටිපස්සෙන් දුවන්නේ පිස්සු බල්ලෙක් වගේ දුවන්නේ. ඒතුරු දන්නෙත් නැනේ කකුල් දෙකක් තියෙනවා කියලා. කොයි එකත් ඔච්චර තමයි. අර පටන් ගන්නකොට හරි වෙහෙසයි. අපේ සක්මන් භාවනාවෙත් අපි මුලින්ම පෙන්නලා පටන් අරගන්නේ පුංචි බබෙක් සක්මන් කරන හැටි. කොච්චර අමාරුද බලන්න පියවරක් කරන පියවරක් තියන්න. ඊට පස්සේ මේක වෙලේ දුවලා පළවෙනි වෙනි දවසේ ඔලිම්පික් ගහලා පළවෙනි දවසේ නුට්ටු මතක තියෙනවා කකුල් දෙකෙන් දිව්වයි කියලා. ආන්නේ වගේ ඕනෑම වැඩක් පුළුවන් තරම් තරුණ කාලේ පෙන්නලා දෙන්න සතිය කරගෙන කරන යන්න ඒක තියෙන වෙහෙස දරත ගතිය එන්නේ එන්නේ එන්නේ අඩු වෙනවා.